සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. සසර සයුරේ පරතරයට යන්නෝ මිනිසුන් අතර දුලබ වෙති. අන්නේ වූ වැඩි දෙනා මෙතර අනුවම දුවති. සදැහැතුනි එනිසාවෙන් සසර සයුරේ පරතරයට ගමන් කරන්නට ඒ පිළිබඳව නිවැරදි මගට ඔබව රැගෙන යන්න බෞද්ධ නාලිකාව ඔබ වෙත ගෙනෙන ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ අදට නියමිත දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙනෙන්නටයි අප සූදානම් වන්නේ. මේ දේශනා මාලාවේ 16 වන සතිය 16 වන සතිය අද බදාදා දවසට නියමිත ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට අප සූදානම් පූජනීය රුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට මේ පසුගිය දින දෙක පුරාවටම කියා පහදා දුන්නේ ඉවසීම පිළිබඳව. ඉතින් ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු කාරණා විග්‍රහ කරන ධර්ම සාකච්ඡාවයි මෙලෙසින් අප ඔබ වෙත ගෙන එන්නේ. ඒ උදෙසා අප සැම කෙරෙමෙත් සිතින් සුපුරුදු ලෙසින් මේ ධර්ම සභාවට වැඩමවා වදාළ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති සහ වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේත් කඩවත ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී රාජකීය පඬිත පූජ්‍යපාද කුමාර ඇල්ලේ චන්දවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේත් අපි নমස්කාර පූරකෝ පිළිගනිමු සාදු සාදු සාදු පූජනීය උදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ බෞද්ධ නාලිකාවේ දේශනා කළ නිවන් මඟ ධර්ම දේශනා මාලාව නරඹා අදවන විට ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාව හා එක්ව සිටින අපේ සදැහැති පින්වත් පිරිසක් මේ වැඩසටහන සඳහා Tamanගේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා. එසේනම් අපි කල් වේලා නොගෙන ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයට নমස්කාර පූරකව ඇරයුම් කරමු. අප සෑම කිරීමේ සිටින් මෙතෙන් පටන් මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට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 වැඩම වදාළ අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත නිවැරදි කරගන්න ඕනේ ඒ සඳහා අපේ සිත් සකස් කරගන්න ඕනේ හිත හදනවා කියලා කියන්නේ ධර්මය අපේ හිත තුල නැగిලා එන විදිහට අපි අපේ సంతානය සකස් කරගන්න ඕනේ ධර්ම කරුණු ධර්ම හැඟීම් අපේ සිත් වලින් නැగిලා යන විදිහට හදා ගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි විශේෂ වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ලෝකයට බිහි වෙන්නේ ඒකට මොකටද ලෝක න්‍යායක් තමයි ලෝකයේ තියෙන නීතියක් ස්වභාව ධර්මයේ තියෙන ක්‍රමවේදයක් තමයි సంతානවල ඇතිවෙන අපේ සිත්වල කොහේ හරි තැනක සිතක ඇතිවෙන හැඟීම් සිතක ඇතිවෙන චේතනාවල් ඒ කට්ටියගේ සසර ජීවිතය තීරණය කරනවා මේ අනුව තමයි භවය භවගාමී ගමනක් සකස් වෙන්නේ. තණ්හාව කියන චේතනාව අයින් වෙන කම්ම භවයේ සැරිසරන්න වෙනවා. දුක් විඳින්න වෙනවා. ඒක ශෝක බය හදනවා. ඉතින් ඒකුත් ඒ ඒ කාලෙට ඒ කාලෙට ඇති වෙන අරමුණු ඒ කාලෙට ඇති වෙන ඇලෙන තැන්වල ඇලි ඇලි ඇලි ඇලි තේ කාලෙන් කාලෙට එක එක තැන් තැන්වල ඇලි ඇලි ඉන්නවා. භවයේත් එහෙමයි. මේ ජීවිතෙත් එහෙමයි. මේ ජීවිතේ අපි ඉන්න ඉන්න තැන්වලට ඇලෙනවා. කාලයක් මේ රටේ ඉන්න කෙනෙක් මේ රටෙන් යන්න බෑ කියලා අඬාඬ පිටරටකට ගියාම ඊට පස්සේ ආපහු පිටරටෙන් මෙහෙට එන්න බෑ කියලා ආයනනවා. ඒ පැත්තෙන් දැන් මෙහෙට එන්න බෑ කියලා එහෙ කට්ටිය දාලා එන්න බෑ කියලා අඬනවා. මෙහෙන් යනකොට මෙහෙන් යන්න බෑ කියලා අඬනවා. ඉන්න ඉන්න තැනට ඇලෙන ගතියක් තියෙනවා. ඉතින් එහෙම తాවකාලික බන්ධන තියාගෙන ඉන්න අපිට ඒ දේවල් වලින් සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අපාගාමී ගමනෙන් සම්පූර්ණයෙන් අයින් වීම සඳහා අපේ අතුලාන්තයෙන්ම චේතනාවල් උපදවා ගන්න ක්‍රමවේදය තමයි ධර්මය කියලා කියන්නේ. ඇත්තටම ධර්මය කියලා කියන්නේ උපදින චේතනාවල්මයි. ධර්මය දරන්නා කියන්නේ අපි ඒ ධර්මය කියන්නේ දැරිය යුතු දෙයක්. ඒක సంతානයක උපදින දෙයක්. ඒක සකස් නොකරගත්තොත් අපිට හැමදාම සසර දුක් විඳින්න වෙනවා. ඉතින් එවැනි අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහායි ප්‍රත්‍යක්ෂා වැඩසටහන අපි ආරම්භ කරන්නේ. මේ සතියේදී අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ සාකච්ඡා කරේ ඉවසීම පිළිබඳව. ඉතින් අද දවසේ අපිට මේ සඳහා අනුග්‍රහය දක්ව ගන්න අපිත් එක්ක ඒකරාශී වෙන්නේ ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ සමාජික ස්වාමීන් වහන්සේ නමක් වන අපේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක් වන කුමාරැල්ලේ චන්දවිමල රාජකීය පඬිතු ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ සම්බන්ධ කරගත්ත වෙලාවේ අපිට බොහෝ කාරණා දැනගන්න පුළුවන් වේවි. ඊට පෙර ආතුව උන්වහන්සේටත් දැනගැනීම සඳහා අපි මේ දවස් දෙකේ අපේ පැවරුම් පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ඒ කියන්නේ අපි හැමදාම සතියක පැවරුමක් තියාගන්නවා. අපි මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් අතුලාන්ත ඉවසීම ඇති කර ගැනීමෙන් ලැබෙන ලාභය පිළිබඳව සාකච්ඡා කරා. ඒ ඉවසීම ඉවසීමෙන් සැනසීම ලැබේ කියන එකට අපි අලුත් අලුත් නෙවෙයි ඒක හොඳට පැහැදිලි කරගත්තා සැනසීම ලැබෙන්නේ අනිත් අයටවත් බාහිර ලෝකයෙන් නෙවෙයි යමක් ඉවසපුවාම කෙටි කාලයකින්ම ඉවසන්න දෙයක් නැති වෙනවා අපි ඒක පුරුදු වෙනවා ඒ කියන්නේ අපි හැම වෙලෙම කායික මානසික දුක් වේදනා නැති කරගන්නයි උත්සාහ කරන්නේ එතකොට අමාරුවෙන් දරාගත්තාම ටික දවසකින්ම ඒවා නැති තත්ත්වයටපත් වෙනවා. සබ්බාස සූත්‍රයේ මූල ධර්මයක් තියෙනවා අදිවාසනය කියලා. ඒක අපි පැහැදිලි කරගත්තා පහුගිය දවස් දෙකේ ඊට පස්සේ අදිස්ථානයක් ගන්න කියලා කිව්වා නිවසේදී පංචශීලය පංචශීලයේ කැඩෙන්නේ පවා ඉවස ගන්න බැරුව කියන එක තීරණය කරා ඒක තීරණය කරන්න වුණා ඇයි දරා ගන්න බැරුව මැසි මදුරුවන්ගේ යොදුර දරා ගන්න බැරුව අනුන්ගේ වචන දරා ගන්න බැරුව නොයෙකුත් දැඩි ලෝභ දේශයන් ඇති වෙනකොට ඒවා දරා ගන්න බැරුවයි මේ කාරණාව සිද්ධ වෙන්නේ සීල කැඩෙන්නේ ඉවසන්න පුළුවන් නම් එහෙම වෙන්නේ නැහැ. සීලයෙන් පවා ආරක්ෂා වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන ඉවසීම වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ ඉවසීමෙන්මයි කියලා අපි සාකච්ඡා කරා. ඉතින් මේක බොහොම වටිනා කාරණාවක් ඉවසලාමයි පුරුදු වෙන්න ඕන කියලා. අවසානයේදී අර රත් වෙන, දැවෙන, පිච්චෙන ගතිය ඉවසන්න ගියාම යම් දෙයක් ආරක්ෂා කරන්න ගියාම රත් වෙන, දැවෙන, පිච්චෙන ගතියක් තියෙනවා, ආශ්‍රවයන් තියෙනවා. ඒ ආශ්‍රවයන් ඉවසපු කෙනාට ටික දවසකින් ටික ටික ටික ටික අඩු වෙලා ගිහිල්ලා අන්තිමට නැතරම නැති වෙනවා. ඉවසීමෙන් අයින් කළ යුතු ආශ්‍රවයන් අයින් කළ යුත්තේ ඉවසීමෙන්මයි කියන කාරණාව අපි පැහැදිලි කරගෙන දෛනික චර්යාවට මේ දේවල් එකතු කරගන්න තීරණය කරා අපි මේ අවුරුද්දේ දිනපොත පාවිච්චි කරමින් ඉන්නේ දැන් මේ දවස්වල මේ දවස් වෙනකොට දිනපොත පාවිච්චි කරන විදිහ අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ ඒකේ අරමුණක් ඇති කර ගැනීම කියලා කාරණාවක් තිබුණා මේකට ඕන මගේ අමාරුම දුර්වලම தත්ත්වය ඉවසන්න බැරි එකයි ඒ සඳහා සැලසුම් හැම වෙලේම අපි අහගෙන ඉඳලා නිකන් ඉන්නේ නැහැ. හරි කෙනෙක් විදිහට නම් හරි සාර්ථක මිනිසෙක් වෙන්න නම් තමන්ගේ දුර්වලතාවය නැති කරගන්න සැලසුමක් ඕනේ. නැත්නම් අපි හැමදාම කල් දානවා. ඒත් අපේ ජීවිතේ ජයගන්න බාධා වැඩිම බාධා එන්නේ අපේ සිතෙන්. ඒකද හැමදාම කල් දානවා. ඒකින්ද ඒවට සැලසුම් සකස් කරගන්න කියලා. ඉතින් අද මේ පිළිබඳ අපිට ලොකු දෙයක් සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි. එහෙනම් මම කතා කරන එක මූලික හැඳින්වීමක් මේ සිදු කරේ උන්වහන්සේට අපි කතා කරපු දේවල් පිළිබඳව දැන ගැනීම සඳහා අද දවසේ අපි එහෙමනම් අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා මතක් කරනවා. අපි බොහෝ දේවල් කතා කරන්නේ ප්‍රායෝගික පැත්ත ගැනයි ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ. ඒකට නමුත් අපි වැඩි විශ්වාසය ඇති වෙන්න තමයි ස්වාමීන් වහන්සේ නමක්ගේ වැඩමවීම සිදු කරගන්නේ මූලාශ්‍ර පිළිබඳ දැනගන්න ධර්ම මූලාශ්‍ර පිළිබඳව. හොඳට මූලික වශයෙන්ම ඉවසීම පිළිබඳව අපේ ස්වාමීන් වහන්සේගෙන් අපි විමසමු. ඉවසීම පිළිබඳව ධර්මයේ තුල තියෙන මූලාශ්‍රයන් පිළිබඳව යම්කිසි ආකාරයක අදහසක් ඇති කරගන්න අපිව දැනුවත් කරන විදිහට. අපගේ කල්යාණ මිත්‍ර උඩුදුම්බර නම කියන්න අවසරයි. කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සදහවත් කාරුණික සුපින්නතුනි. පින්නතුන් හැම කෙනෙක්ම මේ අවස්ථාවේ සූදානම් වෙලා ඉන්නේ තමන්ගේ ජීවිතයේ පුරාවටම අර්ථයෙන් ධර්මයෙන් තමන්ගේ මනස සුපෝෂණය කරගෙන. ඒ වගේ මේ පෝෂණය කරගත්තා වූ මනස තුල යම් අඩුපාඩුවක් දුර්වලතාවයක් තියෙනවා නම් ඒ දුර්වලතාවයන් අඩුපාඩු මගහැරගෙන තමන්ගේ ජීවිතය සකස් කර ගැනීමේ වැඩපිළිවෙලට අවශ්‍ය උපදේශයක් ලබා ගැනීම සඳහා තමයි පින්වතුන් හැම කෙනෙක්ම සූදානම් වෙලා සිටින්නේ. අද අපේ මාතෘකාව විදිහට අපේ ස්වාමීන් වහන්සේ මූලික වශයෙන් සඳහන් කරන්නට යෙදුණා. ඊට සමගාමීව ධර්මදේශනා කීපයක් සිද්ධ කරන්නට යෙදුණා බවත් ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නට යෙදුණා. අද වර්තමාන සමාජයේට අපිට හැම කෙනෙක්ටම කාලෝචිත මාතෘකාවක් විදිහට අපි මේ අවස්ථාවේ කතා බහ කරගන්නට යොදා ගන්නට යෙදුනේ ඉවසීම පිළිබඳව. පින්නතනි බුදුරජාණන් වහන්සේගේ දේශනාව පුරාවටම මේ ඉවසීම පිළිබඳව බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙනවා. ඉවසීම පිළිබඳව දේශනා කරපු තැන් බොහෝමයක් තියෙනවා. ඒ වගේම සූත්‍ර ඒ පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඒ වගේම නොයෙකුත් ධර්ම පරයයන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ස්ථානවල පුංචි ගාථා මගින් ඒ වගේම පුංචි අවවාද විදිහට මේ ඉවසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අතර අපි ඒ සම්බන්ධව දේශනා කරපු දේශනා කීපයක් මේ අවස්ථාවේ සඳහන් කරනවා. පින්නතර මේ ඉවසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ස්ථාන කීපයක් තියෙනවා. ඒ අතර කපචූපම සූත්‍රය ඉවසීම පිළිබඳව දේශනා කරපු ස්ථානයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඉවසීම පිළිබඳව මේ කපචූපම සූත්‍රය තුල පැහැදිලිවම උන්වහන්සේ දේශනා කළා තියෙන ඉවසන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේ යම් අවස්ථාවකදී මහා ඉවසීමක් ඇති කරගන්න විදිහ උන්වහන්සේ උන්වහන්සේගේ චරිතය තුළින් අපිට පෙන්වා දෙන්නට යෙදුණා. උන්වහන්සේ ඉවසීම පිළිබඳව උන්වහන්සේගේම ශ්‍රීමුක දේශනාවක් විදිහට දේශනා කරා. ඒ වගේම තමයි පුණ්‍යතරුන් වහන්සේගේ ඉවසීම, ඒ වගේම අපි දන්නවා ශාන්තිවාදී ජාතකයේ ඒ වගේ මහා කපි ජාතකයේ වගේ මේ ජාතක කතා තුළින් අපිට ඉවසීම පිළිබඳව එහෙම නැත්නම් මේ දරා ගැනීම පිළිබඳව දේශිත තැන් ධර්මයේ පුරාවටම අන්තර්ගත වෙලා තියෙනවා. මේ දේවල් තුලින් අපි උත්සාහවත් වෙන්නට ඕනි. අපි අපි තුලම ගොඩනගා ගන්නට ඕනි ලොකු උත්සාහයක්, වීරයක්. මේ බුදුරජාණන් වහන්සේගේ චරිතාංගයන් තුලින්, ඒ වගේම ශ්‍රාවක භාෂිත තුලින්, ඒ ශ්‍රාවකයන්ගේ චරිතායනයන් තුලින් අපි අපේ ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඉවසීම ප්‍රගුණ කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි වර්ධනය කර ගන්නට ඕනේ. අපි අපේ ජීවිතය තුළ ඒ අඩුපාඩුව අඩුපාඩුවක් විදිහට අපි තුල තියෙනවා අපි සකස් කරගන්නට ඕනේ. ඉදිරියට අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේට මම මේ අවස්ථාවේ මතක් කරනවා ඉදිරියට කටයුතු සිද්ධ කරන්න. ඔව් ඒ කියන්නේ උන්වහන්සේ සඳහන් කරන්නේ අපි නිකන් ඉන්න එපා. අරමුණකට යද්දී උනත් ඒ අරමුණ ජය ගන්න අපිට බැරි වුණේ ඉවස ගන්න බැරි වෙච්ච නිසා. පාඩම් මේසේ ඉඳගෙන එන නිදිමත ඉවස ගන්න බැරි වුණා. රූපවාහිනියට තියෙන ආසාව මොන හරි දෙයක් බලන්න තියෙන ආසාව ඇතුළේ මේක ඉවස ගන්න බැරි වුණා. එතකොට බලාගෙන ගියාම ජීවිතේ හැම දෙයක්ම වගේ අසාර්ථක තත්වයකට පත් වුණා නම් ඒක තුළ ඒ අසාර්ථක තත්වයට හේතුව යමක් ඉවසා දරා ගන්න බැරි වීමයි. අරමුණකට යන්න බැරි වුණේ. හොඳට ඉවසන්න පුළුවන් මිනිස්සු ඒ ඉවසීම තුළින් ලොකු ගමනක් ගියාම. ඉතින් ඒකින්ද අපේ ජීවිතවල තියෙන ලොකු අඩුපාඩුවක් තමයි ඉවසන්න බැරි එක. සමහර ලාවට අපි ලොකු අනතුරු වලටපත් වෙන්නේ ජීවිතේ පවා නැති වෙන්නේ පියසලන්න බැරි වීම ඉවසීම කියන්නේ අපේ හිත තුළ වර්ධනය කරගත යුතු ධර්මතාවයක්. ඒක ඉබේ පහළ වෙන එකක් නෙවෙයි. මෙහි තියෙන වටිනාකම ගැන ඊටාම ප්‍රබලව දේශනා කරපු අපිට නිබඳව හමු වෙන ධාතා ධර්මයක් තියෙනවා. කන්ති පරමං තපෝ තිතික්කා ඉවසීම පරම තපසයි කියලා. මේ පිළිබඳව මට මේක කොච්චර බුදුරජාන් වහන්සේ ඉවසීමට තැනක් දුන්නද කියන එක පිළිබඳව කතා කරද්දී මේ ගාථා ධර්මයෙන් අපිට ගත හැකි යම් පණිවිඩයක් තියෙනවද කියලා. එහෙමයි සම්හස. මේ කන්ති පරමන් තපෝතිතික්කා නිබ්බානම් පරමං වදන්ති බුද්ධ ආදි වශයෙන් සඳහන් වෙන මේ ගාතාව සඳහන් වෙන්නේ බුද්ධ වර්ගයේ. ඒ වගේම ඔබ හැම කෙනෙක්ම දන්නවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. අපි හැම කෙනෙක්ම අහලා පුරුදු. ඒ වගේම සමාජයේ නිතතින්ම අපිට දකින්න ලැබෙන ධර්මස්කන්ධය. ගාතාවක් වශයෙන් ඒ තමයි සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන ශාසන. මේ ගාථා ධර්මය සඳහන් වෙන්නේ බුද්ධ වග්ගය තුල. ඕවාද ප්‍රාතිමෝක්ෂයේ හැටියට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල සඳහන් කරන මේ ගාතාව අපි හැම කෙනෙක්ම දන්න ගාතාවක්. ඒ වගේම තමයි මේ නික්ඛන්ති පරමං තපෝතිතික්ඛා කියන ගාතාවක් පින්නතුනේ මේ වගේම ගාත ධර්මයක්. දැන් සබ්බපාපස්ස අකරණ සියලු පව් නොකිරීම. කුසලස්ස උපසම්බදා. කුසලෙහි යෙදීම. ඒ වගේම සචිත්ත පරියෝ දපණං සියසිත පිරිසිදු කිරීම ඒ තම බුද්ධානුශාසන. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඒ වගේම ඔබ දන්නවා මේ සබ්බපාපස්ස අකරණං කියලා කිව්වහම සියලු පව් නොකිරීම. බුදුරජාණන් වහන්සේ පව් හැටියට අකුසල් හැටියට මොනවද දේශනා කරේ? අපි දන්නවා පංච දුෂ්චරිතය. ගිහියන්ට නිතින්ම ආරක්ෂා කරගත යුතු තමන්ගේ ජීවිතය තුළ වඩාගත යුතු ඒ වගේම තමන්ගේ ජීවිතය තුළ ඉදිරියට පවත්වාගත යුතු කාරණාව තමයි පංච දුෂ්චරිතය කියලා කියන්නේ. අපි නිවන කියන එක පින්නතුනි සත්මහල් ප්‍රාසාදයක් විදිහට ගත්තොත් එහෙම ඒකේ ෆවුන්ඩේෂන් එක තමයි පංචශීලය කියලා කියන්නේ. හරියට අපි ගොඩනැගිල්ලක් ඉදි කරද්දී ඒකට යොදාගන්න නූල් ටික වගේ. සමහරක් වෙලාවට අපේ පින්නතුන්ගේ අතේ නූල් ටිකවත් මේ වෙනකොට නැහැ නේද? නූලවත් නැහැ. ඒ නූලවත් නැහැ කියලා මම සඳහන් කරන්නේ අපි පංචශීලයවත් ආරක්ෂා කරන්න ඕනි කියන හැඟීම අපි තුල වර්ධනය වෙලා නැහැ. ඒකට හේතුව මොකක්ද? ඉවසීම නැති එක. අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා ඉවසීම තමයි පින්නතුනි මේ ධර්මයේ තුල අපිට සැනසෙන්න. මේ ධර්මයේ ප්‍රගුණ කරන්න අවශ්‍ය ඉවසීම. ඒ ඉවසීම නැති නිසා තමයි අපිට පංච දුස්චරිතය පැත්තෙන් වැළකෙන්න බැරි වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේ නිවන කියන එකේ එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල මේ පදනම ෆවුන්ඩේෂන් එක සකස් කරගන්න බැරි වෙලා තියෙන අපිට ඉවසීම නැති එක. දැන් මේ කන්ති පරමන් තපෝතිතික්කා කියන ගාථාවේ ඉවසීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉවසීම කියන එක පරම තපස හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම නිවන කියන එක බුදුරජාණන් වහන්සේ උසස් කොට වදාarලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව තුළම කියනවා මේ තපස ඉවසීම නැමැති තපස නැති කෙනාට නිවන ලබා ගන්න අමාරුයි. ඒ වගේම ඔහු භික්ෂුවක් නෙවෙයි ශ්‍රමණියෙක් නෙවෙයි. එහෙම නැත්නම් Brahmacharyaවෙහි යෙදෙන්නෙක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් Brahmacharyaවේ යෙදෙන්නෙක් නම් මේ නිවන් මාර්ගය තුල අපි ගමන් කරන කෙනෙක් නම් මේ ඉවසීම නැමැති තපස අපි අපේ ජීවිතය තුළ වර්ධනය කරගත යුතුයි. එහෙම වර්ධනය කර නොගත්තොත් පින්නතුනි අපිට මේ ගමන යන්න හරිම අමාරුයි. ඒ නිසා මම මේ පින්තුන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ ඉවසීම කියන එක. ඔබ මේ ස්ථානයට ඇවිල්ලා මේ ධර්ම දේශනාව අහන්නේ ඇත්ත වශයෙන්ම ඔබේ ජීවිතය තුළට යමක් ගැනීමේ බලාපොරොත්තුෙන්. එහෙනම් ඔබ තුළ මේ ඉවසීම කියන එක එහෙම නැත්නම් මේ ශාන්තිය කියන එක වර්ධනය කළගත යුතුයි. එහෙම වර්ධනය කරගත්තොත් වෙනුනේ ඔබට ලොකු ගමනක් යන්න පුළුවන්. එහෙමනම් ඒ ඉවසීම ප්‍රගුණ කරගන්න හැටියට මම සඳහන් කරන ඒ වගේ මේ කන්ති පරමං තපෝතිතික්ඛා කියන ගාතාව බුද්ධ දේශනාව ඒ ඕවාද ප්‍රාතිමෝක්ෂය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඒ තුල සඳහන් වෙනවා ශ්‍රේෂ්ඨ වශයෙන්ම මේ ඉවසීම අපි වර්ධනය කරගන්න ඕනි ඇයි කියලා. ඒකට හේතුව අපිට නිවන් දකින්න ඒක ලොකු ශක්තියක් වෙනවා. ඒ කියන්නේ සබ්බපාපස්ස කරන ගාතාවත් එහි නිදානියත් මේ නිබ්බාණං තපෝ කන්ති පරමං තපෝ තිතික්ඛා කියන ගාතාවෙත් නිදානියන් ගත්තාම එකම ආකාරයයි සියලු බුදුවරුන්ගේ දේශනාව විදිහටම අපි දන්න සබ්බපාවක්ෂරණ ගාතාවයි උන්වහන්සේ සඳහන් කරන ආකාරයට කන්ති පරමන් තපෝතිතික්කා කියන ගාථා ධර්මයත් සියලු බුදුරයන් වහන්සේලාගේ දේශනාව විදිහටම සලකන්න පුළුවන් කියන එකයි. එහෙම නේද? එහෙමනොත් එතකොට එහෙනම් මේ අපි විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණාවක් අපි තුල සුවිශේෂී ගුණයක් අපි තුල වර්ධනය කරගත යුතු සුවිශේෂී ගුණයක් තමයි ඉවසීම කියලා කියන එක. ඒ කියන්නේ අපේ දන්නාද මේක කිසිම විදිහකින් ඉබේ පහළ වෙන්නක් නෙවෙයි. මේක අපි ක්‍රීඩාවක් පුහුණු කරන කෙනෙක් ඒ ක්‍රීඩාව පුහුණු කරලා ඒකෙන් ජයගන්නේ. අන්න ඒ වගේ ඉවසීම හිතක සංවිධානාත්මකව සැලසුම් සහගතව පුහුණු කරන්න ඕනේ. ඒකට වෙනම ඉඩක් ලබා දෙන්න අපි එහෙම දේවල් කරන්නේ නැහැ. අපි වෙනම ඉඩක් ලබා දෙන්න වෙනම කාලයක් ගන්න මේ වගේ ඉවසීම පුහුණු කරන කාලයක්. හරිද ඒකට නේද හරි විදිහට නම් අර නේද පාඨමාලාවක් තියෙන්න ඕන හරි විදිහට නම් බැලුවොත් එහෙම ඊවසීම පුරුදු කරන්න. ඇත්තටම එහෙම එකක් කරොත් ඒක ලැජ්ජාවෙන්න කාරණාවක්. අපි අපේ දරුවන්ට තරුණයන්ට හරිද? ඊවසීම පුරුදු කිරීමේ පාඨමාලාවක්. හැම දෙයක්ම කරන භාෂාවල් උගන්වන පාඨමාලා තියෙනවා. අඩුම ගානේ කේක් හදන පාඨමාලා හිතන් තියෙනවා. නේද? ඇත්තටම බෞද්ධ රටක මේ වගේ දෙයක් හාස්‍යයට ලක් වෙච්ච දෙයක්ද කොහේ හරි තැනක එහෙම එකක් පටන් ගත්තොත් ඒක පටන් ගන්න ඕන දෙයක් ඒක හැබැයි ධර්මානුකූල වෙන්න ඕනේ ඒක ගෞරවණීය වෙන්න ඕනේ ඒ විදිහට ආරම්භ කළ යුතු දේවල් බොහෝමයක් තියෙනවා අපි බෞද්ධ විදිහට බෞද්ධ ක්‍රමේ ක්‍රමෙන් ගත හැකි වගකීම තාම අතට අරගෙන නැහැ හොඳයි තව පැත්තක් තමයි එදා සුමේද තාපසයාණන් වහන්සේ විදිහට දීපංකර බුදුන් දවසේ නියත විවරණ ගත්ත මහා බෝධිසත්වයන් වහන්සේ එතන ඉඳලා බුද්ධාංකුර මොනවද කියලා හොයාගෙන යනවා. ඒ යනකොට තමයි හම්බෙන්නේ දානං සීලංචන එක්කම්මං ආදී වශයෙන් කියන මේ පාරමිතා 10. එතකොට පාරමිතා 10න් එකක් තමයි ශාන්තිය කියලා කියන්නේ. ශාන්තිය කියන්නේ ඉවසීමමයි. මේ 10න් එකක් වෙන පාරමිතාවක් කියන්නේ පාරමිතාවලින් ඇති වෙන්නේ මානසික ශක්තියක්. ලෝකය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න අවශ්‍ය කරන තුන් ලෝකයේම සැබෑ තතු අවබෝධ කරගන්න අවශ්‍ය කරන ශක්තිය. එතකොට මේ පාරමිතාවන්ම අපි ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින කෙනත් මේ පාරමිතාවන් වර්ධනය කරගත යුතු තියෙනවා. එහෙනම් ඉවසීම කියන්නේ නිවන් දකින්න අවශ්‍ය කරන ප්‍රධාන වෙන් කරපු ගුණාංග 10න් එකක්. බෝධිසත්ව ගුණයක්. එතකොට පාරමිතා තුල මේ ඉවසීම තියෙනවා. මේ ඉවසීමේ පාරමිතාව පිළිබඳව අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු. කොයි විදිහටද ඉවසීමේ පාරමිතාව වර්ධනය කරගත යුත්තේ? පාරමිතාවක් විදිහට ඉවසීම වර්ධනය කරගත යුත්තේ කොහොමද? ඒක පාරමිතාවක් වෙන්නේ කොහොමද කියලා. අපේ ස්වාමීන් වහන්සේ පාරමිතාව පිළිබඳව සඳහන් කරා. පින්නතුනි අපි සාංශාරිකව හැම දෙයක්ම පුරුදු කරනවා. දැන් අපේ පින්නතුන් කතාවක් කියනවා. අපි පින් කරනවා. කුසල් වර්ධනය කරනවා. අවසානයේ මේ වගේ බලෙන් අපි නිවන් අවබෝධ කරගන්නවා කියලා. එහෙම නෙමෙයි පින්නතුනි. අපි වමනාවෙන් අවබෝධයෙන් අපේ ජීවිතය තුළ ගුණයන් වර්ධනය කරගත්තොත්. ගුණයන් හැටියට සඳහන් දැන් දසපාරමී ධර්ම බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධිය තුළ ප්‍රගුණ කරා. උන්වහන්සේ මේ විදිහට පාරමී ධර්මයන් ප්‍රගුණ කරා. දැන් ඔබ මෙතන වාඩි වෙලා ඉන්නවා. මේ ආත්මය තුළ ඔබේ ජීවිතය තුළ පින්නතුනි ඔබ මොනෝයම් දෙයක හරි හසල දැනුමක් ඇති කෙනෙක් බවට පත් වෙලා ඇති. සමහරක් වෙලාවට ඔබ තුල තියෙන වෙන දෙයක් ඔබ තුල සැඟ වෙලා තියෙන මොන හරි දැනුමක් නමුත් සමහරක් වෙලාවට ඔබගේ වමනාවට නෙවෙයි අම්මලා තාත්තලාගේ වමනාවට වැඩිහිටියන්ගේ වමනාවට ගුරුවරුන්ගේ වමනාවට ඔබ සංසාරිකව පුරුදු කරගත්ත ඥානය අභිබවා ගිහිල්ලා වෙන කෙනෙක්ගේ වමනාවට ඔබේ ගමන් මඟ මේ වෙනකොට යොමු වෙලා ඇති. සමහරක් අය ඉන්නවා පින්නතුනේ අම්මා තාත්තගේ මෙහෙයවීමක් නැතුව වැඩිහිටියන්ගේ ගුරුවරුන්ගේ මෙහෙයවීමක් නැතුව තමන් සාංශාරිකව පුරුදු කරගත්ත ගුණයක් තුලින් තමන්ගේ ජීවිත අභිවෘද්ධිය සකස් කරගන්න අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් ඔබ දන්නවා ඔබේ ජීවිතයේ මේ ආත්ම භාවය තුල තිබෙන ගුණ නැන ඒ වගේ මේ හැසිරීම රටාවන් මේ සියලුම දේවල් පින්නතුනේ සංසාරේ ඔබ කරගත්ත දේවල් ඔබ පුරුදු කරපු දේවල්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුද්ධකාරක ධර්මයන් පූර්ණේ කරද්දී පාරමී ධර්ම, උපපාරමී වශයෙන්, පරමත්ත පාරමී වශයෙන් මේ පාරමී ධර්මයන් පූර්ණේ කරනවා. ඒ අතර එක පාරමී ධර්මයක් තමයි පින්නතුනේ මේ ශාන්ති පාරමිතාව. ශාන්ති පාරමිතාව කියලා කියන්නේ මේ ඉවසීම කියන එක බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන්න් වහන්සේ ඉතාමත් උවමනාවෙන් අවබෝධයෙන් ඒක ප්‍රගුණ කළා. ඒක මේ නිකන් ඉබේ වෙච්ච එකක් නෙමෙයි. මේ බුදුදහම කියලා කියන්නේ පින්නතුනි භාවිතය කළ යුතු එකක් ප්‍රැක්ටිකලි එකක් ඔබ හිතාගෙන ඉන්නවා නම් දන් දීදී එකපාරට මොළුවේට ඇවිල්ලා හෙනයක් ගහනවා වගේ නිවන් ප්‍රාප්ත වෙනවා කියලා නිවන ඔලුවට පාත් වෙනවා කියලා ඒක කවදාකවත් වෙන එකක් නෙමෙයි ඔබ මේක භාවිත කරන්න ඕනේ ප්‍රැක්ටිකලි තමන්ගේ ජීවිතය තුළ වඩන්නට ඕනේ. ඒ වැඩුවහම පින්නතුනේ සාංශාරික වශයෙන් ඒක ඔබට පුරුද්දක් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච අවධිය තුළ උන්වහන්සේගෙන් දිස්ුණේ ඒක. ඒ වගේ මේ ශාන්ති පාරමිතාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පාරමිතාවක් විදිහට පිරුවා. ශාන්තිවාදී ජාතකයෝ බහලා ඇති. නේද? මේ ශාන්තිවාදී ජාතකයේ තුළ මේ ශාන්තිවාදී බමුණා අපේ බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මේ ශාන්තිය පුරුදු කරපු උත්තමයන්න් වහන්සේ කෙනෙක්. මේ රජ කෙනෙක්ගේ උද්‍යානයට ගිහිල්ලා මෙතුමා විවේකී සුවයෙන් ඉන්නවා. මේ විවේකීසෙන් ඉන්න වෙලාවේ එදායේ රාජ්‍ය කරපු රජතුමා මත් වෙලා එහෙම නැත්නම් සුරාපානය කරලා ගිහිල්ලා මේ තමන්ගේ උද්‍යානයට ගිහිල්ලා විවේකීව ඉන්නවා. ඉන්නේ කොහොමද? තමන්ගේ නාටිකාංකනාවක්ගේ ඇකෙහි හිස තියාගෙන නිදාගෙන ඉන්නවා. ඊට පස්සේ මෙතුමා සනසඬ ඒ වගේම මෙතුමා පිනවන්න නටන්න ආපු අනිකුත් නාටිකාංගනාව දැනගත්ත මෙතුමා නිදාගෙන ඉන්නේ නිදාගෙන ඉන්න වෙලාව අපි නැටුවට තේරුමක් නැහැ මෙතුමාට පේන්නේ නැහැ ඒක නිසා අපි ටිකක් විවේකයෙන් කාලය ගත කරමු කියලා ඊට පස්සේ මේ අය උද්‍යානයේ ඇවිදිද්දි පේනවා මේ ශාන්තිවාදී එහෙම නැත්නම් මේ අපේ තාපසයන්න් වහන්සේ මේ ශාන්තිවාදී තාපසතුමා විවේකීසෙන් ගහක් යටට වෙලා ඉන්නවා. මේ ඇත්තෝ යනවා මේ ඒ කාන්තාවට කියනවා අර අපේ තාපසතුමා ගාවට ඒ ගිහිල්ලා ගියාට පස්සේ මෙතුමා ධර්ම දේශනා කරනවා ධර්මයේ දේශනා කරනවා. ඊට පස්සේ මේ රජතුමාට ඇහැරවන වර නාටිකාංගනාව එක එහි හිස තියාගෙන හිටපු ඒ කාන්තාව ඇහැරවන. ඇහැරුවට පස්සේ පේනවා තමන්ගේ නාටිකාංගනාව නැහැ. හොයලා බලනවා කොහෙද මේ ඇත්තෝ. බලනවා බලපුවහම පේනවා අපේ තාපසතුමා ගාවට ගිහිල්ලා බණ අහනවා. ධර්මය අහනවා. ඊට පස්සේ මේ රජතුමා මත් වෙලා හිටියේ. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික කෙනෙක්නේ. ඊට පස්සේ මෙතුමා දඬුවම් කරන්න කල්පනා කරනවා. කස පහරවල් 1000ක් ගහනවා. අහනවා ඔබ කිනම් වාදීද කියලා. මුලින්ම අහනවා ඔබ කිනම් වාදීද? ඔබ කවුද? මම ශාන්තිවාදී. ඊට පස්සේ කසපාරවල් 10ක් ගහනවා. ගහුවට පස්සේ අහනවා ඔබ කිනම් ආදීද? මම සාන්තිවාදී. ඊට පස්සේ මෙතුමාගේ මේ මේ සේවකයෙක්ට කතා කරලා කියනවා මෙයාගේ ඉන්ද්‍රියන් කපන්න කියනවා. කන කපන්න කියනවා. කන කපලහන මොනවාදීද? ශාන්තිවාදී. අනිත් කනක් කපනවා. මෙහෙම සියලුම දේවල් කපනවා. නාහය, අත් දෙක, කකුල් මේ සියලුම දේවල් කපලහන ඔබ කිනම් ආදීද? මම ශාන්තිවාදී. රජතුමා බැරිම තැන මෙතුමා මේ මොනවා කරත් මේ ශාන්තිවාදී කියලා කියනවා කියලා මෙතුමා අතහැරලා යනවා. දැන් හිතලා බලන්න පින්නතුණි මොනතරම් වේදනාවක් උහුලගෙනද මේක සිද්ධ කරේ. එහෙම වේදනාවල් උහුලගෙන ඒ වගේම දුක්ඛම් කටුළු උහුලගෙන ඉවසීම ප්‍රගුණ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි මහා කපිජාතක ඔබ අහලා තියෙනවද දන්නවා. හරි ලස්සන කතාවක්. සංවේදී කතාවක්. මහා කපිජාතකයේ තුලදී වදුරා විදිහට සඳහන් වෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ එක්තරා ගොපල්ලේ. ගවයන් බලා ගන්න ගොපල්ලේ ගොවියෙක්. තමන්ගේ හරක් ටික නැතිවලා මේ හරක් වාගෙන මහා වනයට යනවා. දවස් 7ක් තිස්සේ निराහාරව මේ තමන්ගේ ගවයෝ ටික හොයනවා හොයාගන්න ලැබෙන්නේ ඊට පස්සේ දිඹුල් ගහකට නැඹලා මේ දිඹුල් පළ භුක්ති විඳින්න යනවා මෙතුමා ඊට පස්සේ දිඹුල් ගහෙන් පහළට ඇදගෙන වැටෙනවා වැටුණට පස්සේ ගහේ අත්තක රැඳිලා ඉන්නවා ඊට පස්සේ මේ මහා කපි ජාතකය තුල මේ වඳුර ඇවිල්ලා මෙතුමා බේර ගන්නවා ඉතාමත් අමාරුවෙන් වඳුරෙක් කියලා කියන්නේ මහ ලොකු සතෙක් නෙවෙයි සාමාන්‍ය සතෙක්. ශරීර මනුෂ්‍ය ශරීරයක් කියලා කියන්නේ ඉතාමත් විශාල ශරීරයක්. මේ වදුරා ඊටමත් වෙහෙසක් දැරලා පරිස්සමයක් යොදලා මේ මනුස්සයා පොළොවට අරන් එනවා. අරන් ආවට පස්සේ මේ මනුස්සයාට කියනවා ඔබතුමා වෙහෙසටපත් වෙලා නැහැ මම වෙහෙසටපත් වෙලා ඉන්නේ. ඒක නිසා මම ටිකක් වෙලා විවේකීව ඉන්නම් කියලා නිදා ගන්නවා ටිකක් වෙලා. බලන්න පින්නතුනේ මිනිසුන්ගේ ස්වභාවය. මෙතුමා කල්පනා කරනවා මුවන් වගේ වදුර කියලා කියන්නේ මසට යොදාගන්න එක. මසට යොදාගන්න සතේ. ඒක නිසා මම මේ සතා මරලා දැනුත් භුක්ති විඳලා මගටත් ටිකක් තියාගත්ත හැකි කියලා හිතලා ලොකු ගලක් කරන් මේ වඳුර ගොළුවට පහර දෙනවා. නමුත් මේ මනුෂ්‍යයා කලාන්ත වෙලා හිටපු කෙනෙක් දවස් 7ක් निराහාරව හිටපු කෙනෙක් නිසා මෙතුමාගේ පහර ඊටමත් වැරෙන් වැදුන්නේ මේ වඳුර ගොළුවට. පුංචි පහරක් විදිහට තමයි වැදුනේ. නමුත් මේ වඳුරගේ හිස තුවාල වුණා. මේ වඳුරා නිින්දෙන් අවදි වුණා අපේ බෝසතාණන් වහන්සේ. ඊට පස්සේ මේ බෝසතාණන් වහන්සේ වඳුරා දුක් වෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ වඳුරා කල්පනා කරනවා මම මෙතුමාට වෛර කරන්නේ කවදාකවත්. ඊට පස්සේ කියනවා මෙතුමාට මං ගස් උඩින් යන්නම් ඔබ පොළවෙන් ඉන්න කියලා දැන් මෙතුමා අතරමං වෙලා ඉන්නේ. මෙතුමාට පාර පෙන්නනවා. බලන්නකො පින්නතුනි. තිරිසන් සතෙක් වඳුරේ. දැන් මේ වඳුර ගහින් ගහට පැන යමින් මෙතුමා මාර්ගයේ ඉස්සරහට අරයි යනවා. ඊට පස්සේ මේ මිනිස්සයා වනයෙන් ඈතර කරනවා. ඈතර කරවලා කිසිම වෙලාවක වෛරයක් තරහක් මේ වඳුරගේ හිතේ ඇති වුණේ නැහැ කියනවා අර මිනිස්සයා කෙරෙහි. බලන්න පින්නතුනි තිරිසන් ආත්ම භාවය තුලත් ඉවසීම පුරුදු කරා. මහකපි ජාතකය තුල අපේ බෝසතාණන් වහන්සේ ඔබ දැකලා දැක් දකින්න ඇති මේ මෑතක මම දැක්ක වීඩියෝ පටය. තිරිසන් බැල්ලේ බැල්ලා. ඔබ දන්නවා බැල්ලියක් පැටව ගෙහුවට පස්සේ බැල්ලියකට අපිට ලං වෙන්න පුළුවන්. කවදාකවත් ලං වෙන්න බැයි බැල්ලි හපනවා. හරි සැරයි. ඇත්තට මේ සැරද නෑ. තමන්ගේ පැටවුන්ට තියෙන ආදරය නිසා ලං වෙනවට කැමති නෑ. නමුත් මම දැක්ක මේ ළඟදී වීඩියෝ පටයක් කවුරුද එකහමාරක විතර පුංචි දරුවෙක්. මේක මම හිතන්නේ ඉන්දියාවේ සිද්ධියක්. මේ බැල්ල පැටව ගහලා පැටව හතර පහ දෙනෙක් ඉන්නවා. මේ පුංචි දරුවා අර බැල්ලි ගාවට ගිහිල්ලා පැටව ටික ඇදලා ගන්නවා. එක පැටියක අතින් අල්ලගෙන දැන් හරි ආසයි මේ පුංචි දරුවා. අර බැල්ලි බැල්ලකින් අර බලු පැටිය අතට අරන් අරන් එනවා. ඊට පස්සේ අර බැල්ල මේ ළමයා ළඟට ඇවිල්ලා පැටිය කටින් හපාගෙන අදීනවා. හැබැයි මේ බැල්ල අර ළමයාගේ හපන්නේ. බුරන්නේත් නැහැ. බුරන්නෙත් නැහැ අර ළමයාගේ හපන්නේ නැහැ අර පැටියා හපලා හිමීට අදිනවා ඒත් අදින්නේ පැටියට රිදෙන්නත් නැති වෙන අර ළමයාට රිදෙන්නත් නැති වෙන්න මේ බැල්ල අර පැටියා අදිනවා බලන්න පින්නතුනේ තිරිසන් සතුන්ගේ පවා මේ ඉවසීම කියන එක කොච්චර දුරට තියනවද කියලා ඒ වගේම තවත් මම එක උපමාවක් කියනවා අපේ හාමුදුරනේ මම මේ ළඟදී දැක්ක තවත් පිඹුරෙක් තාමත් විශාල පිඹුරෙක් ඇවිදිනවා පුංචි දරුවෙක් ඒ පිඹුරත් එක්ක ඉන්නවා පිඹුරා ඈතට යන්නදී අර ළමයා නැගිටලා කියලා අවුරුදු එකමාර දෙක පුංචි ළමයි. ඒත් අර පිබුර ගොළුවෙන් අල්ලන් ගිහලා ඈත් තමන් ළඟට ගන්නවා. කවදාකවත් වෙන කිසිම හානියක් කරන්නේ නැහැ. හැබැයි අපි ඒක නිසා වර්තමාන සමාජය තුළ මේ ඉවසීම කියන එක පින්නතුනේ අපිට බොහෝම අවශ්‍ය දෙයක්. පාරට බැස්සට පස්සේ වාහනයක යද්දීද්දී ඒ වගේම සමාජීය කටයුතු කරද්දී අපිට ඉවසීම කියන එක අවශ්‍යයි. මොකද ඒක අපිට පුජ්‍යලික දෙයක්. මේක තුල අපි පිරිහුණොත්, මේක තුල අපි පහතට වැටුණොත් ඒක විපාකේ හානිය අපිටමයි තියෙන්නේ. ඒක නිසා ඒක තමන් තුළ වර්ධනය කරගන්න. ශාන්තිවාදී ජාතකයේ තුළ තිරසං ආත්ම භාව තුලත් බුදුරජාණන් වහන්සේ මේ ශාන්තිය පුරුදු කරා. ඒකටයි මම ඔබට උදාහරණ ගෙන හරි දැක්වේ. මම හිතන්නේ බොහෝම දෙයක් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපි මේක පුරුදු කරන්න ඕන දෙයක් කියලා. මේකදී මම මේ කාරණා ඔක්කොම එක්ක අපිට හිතිය යුතු මට ඒ වෙලාවේ හිතිච්ච දෙයක් මම මේ වෙලාවේ මේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ විග්‍රහය තුළ මට හිතිච්ච දෙයක් මම මේ කියන්න උත්සාහ කරන්නේ. නුවණ තියෙන මිනිස්සු ලෝකේ හරියට පාවිච්චි කරනවා. බෝධිසත්වයන් වහන්සේලා එහෙමයි. මේ මම මේ කියන්න හදන්නේ අනිත් අයගේ වැරදි ඉවසීම නැත්තම් අනිත් අයගේ වැරදි අපිව දවනවා පුච්චනවා. නේද? ඉවසීම තියෙන මිනිස්සු අන් අයගේ කුමන වැරද්දක් හමු වේ වුණත් Tamange හිත පිරිසිදුව සන්තෝෂයෙන් තියාගෙන ඉන්නවා. ඉතින් ඒ ලක්ෂණ නේද මේ ලෝකයේ තුල ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්න පුරුදු පුහුණු කරන්න අපිට දැඩි අදිෂ්ඨානයක් ඇති වෙන්න ඕනේ. අපි මහා බෝධිසත්ව චරිතයට අනුව යමින් මම බෝධිසත්ව කෙනෙක් වෙනවා. නේද? ඒ කියන්නේ මහා බෝධිසත්ව කියලා කියන්නේ සම්මා සම්බුද්ධත්වයටපත් බලාගෙන යන උත්තමයන්න් වහන්සේ නමක්. නමුත් නිර්වාණ සාන්තිය ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න කෙනත් බෝධි පාරමිතා පුරන්න ඕනේ. එතකොට මේ ඉවසීම කියන එක ලෝකයේ අද අද මේ වෙනකොට මේ සමාජයේ මොනතරම්නම් දුෂ්ට වෙලාද මොනතරම්නම් කැත වැඩ කරන තැනක් බවට පත් වෙලාද දියුණුවක් ඇති වෙන්න නම් යොසීම කෙනෙක් කොච්චර වුණද යොසීම ඇත්තටම මම අර කලින් කිව්වා වගේ පුහුණු කරන වැඩපිළිවෙළවල් වැඩමුළු කියලා මේ වගේ මේ කතා ටික ඇහෙනකොට පවා අපිට ජවයක් ශක්තියක් ඇති වෙනවා මම මාත් ඇත්තට ඉවසන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ ලෝකය ලෝකේ කැරකෙද්දි මම නිස්සලව ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් මමයි දුක් විඳින්නේ. දැන් අපිට ලැබිච්ච මහා උරුමයන් තමයි මේ මේ ශාසනය තුල අපිට ලැබිලා තියෙන උරුමයන් ක්‍රමවේදයන් තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒක කොච්චර වටිනාකමක් තියනවද කියලා අපි හැම වෙලෙම හිතලා මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න ඕන. අපේ ජීවිත සකස් කර ගන්න ඕනේ. ඒ සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනේ. සැලසුමක් හදා ගන්න ඕනේ. මමත් බෝධිසත්ව චරිතයක් වෙනවා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. හොඳයි. මම හිතන්නේ උන්වහන්සේ සඳහන් කරපු මූලාශ්‍ර වල තියෙන වටිනම කාරණා අතර ඔක්කොම වටිනවා. ඉතාම වටිනවා හැම එකම වටිනවා. නමුත් අපි සාකච්ඡා කළ යුතු ධර්මතාවයක් තමයි මම හිතන්නේ කකචූපම උපමාව කියන්නේ. ඒක බෞද්ධයන් තුළ ජනප්‍රිය උපමාවක්. කකචූපම උපමාව කියලාමයි ඒක සඳහන් කරන්නේ. කකචූපම සූත්‍රයේ තියෙන උපමාවක් හින්දා මේ පිළිබඳවත් මම හිතන්නේ ඒ අපූර්ව විග්‍රහයක් අපේ ස්වාමීන් වහන්සේගෙන් අපිට ලබා ගන්න පුළුවන් වේවි. කකචූපම සූත්‍රය ඇසුරෙන් මේ ඉවසීම පිළිබඳව ඔබ වහන්සේ මොනවද අපේ ශ්‍රාවකයන්ට ලබා දෙන පණිවිඩය? කකචූපම උපමාවට කලින් කියවුතු කාරණා ගොඩක් තියෙනවා. දැන් කකචූපම සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ උපමාව අවසානට ගෙනහැර දක්වන්නේ. ඊට මුලින් බුදුරජාණන් වහන්සේ උපමා ගොඩාක් කියනවා අපි හිත හදාගන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ තුන්කල් දක්නා නුවණැති කෙනෙක්. නේද? එතකොට උන්වහන්සේ අපිත් උදාහරණ ගෙන හැර දක්වනනේ සමාජය තුළ. උපමා ගෙන හැර දක්වන උදාහරණ ගෙන හැර දක්වන. නමුත් පින්නතුනි භාග්‍යවතුන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ උපමා කියලා කියන්නේ එසේ මිසු උපමා නෙවෙයි. උන්වහන්සේ උපමාවක් තුළින් යමක් බරපතලව කිව්වනම් ඒක ඒ විදිහමයි. කිසිම වෙනසක් නැහැ. නමුත් අපි සමහරක් වෙලාවට නොගැලපෙන තැන් වලටත් උපමා උදාහරණ දානවා. නමුත් බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ නොගැලපෙන උපමා කවදාකවත් ගෙනහැර දක්වන්නේ නැහැ. ඊටමත් ලස්සන උපමා බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වමින් උන්වහන්සේ කටයුතු කළ අපිව සනසන්න අපිව සකසන්න. එහෙම නැත්නම් මේ සංසාරය තුල අපි විඳින්නට වෙන දුක් මේ හැම දෙයකම අවසානයේ නිස්සතාව නිවනනේ. එහෙමනම් නිවන් දකින්න කටයුතු ටික සම්පාදනය කරගන්න එකනේ අපි මේ කරන්නේ. අපි අපේ ජීවිතය තුළ මේවා වීරයෙන් යුතුව වඩා ගන්න එකනේ මේ කරන්නේ. අපි මේ සංසාරය තුළ ඉපදෙන්නේ නැත්තම්, මැරෙන්නේ නැත්තම්, දුක් විඳින්නේ නැත්තම් මෙහෙම ධර්මදේශනාවක්, ධර්ම අවවාදයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සංසාරය තුළ ඉපදෙන මැරෙන නිසා සහ ඒ උප්පත්තීන් වෙනස් වෙන නිසා. ඒවා මේ විදිහට හොඳ ඒවා වෙන්නේත් නැහැ. මනුෂ්‍යාත්ම භව නිතරම ලබන්නේ නැහැ, දිව්‍ය ලෝක නිතරම ලබන්නේත් නැහැ. ඒ නිසා මේ ජීවිත සකස් කරගන්න අවශ්‍ය උදාහරණ තමයි බුදුරජාණන් වහන්සේ ගෙනහැර දැක්කේ. දැන් මේ කපචූප උපමාව කියලා කියන්නේ මේ මෝලිය පග්ගුණ කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ කාලේ ඉන්නවා. උන්වහන්සේ ශාසනය කෙරෙහි මහා ලොකු ශ්‍රද්ධාවකින් ගෞරවකින් පැවිදිච්ච උත්තමයන් වහන්සේ කෙනෙක්. මේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ නමුත් මේ ශාසන බ්‍රහ්මචර්යාව තුළ කටයුතු සම්පාදනය කරන්නේ නැතුව කල් වේලා ඉක්මවමින් මුන්වහන්සේට හිටියා මේ මිත්‍ර පිරිසක්. එයයි භික්ෂුණීන් වහන්සේලා. මේ භික්ෂුණීන් වහන්සේලා මේ මෝලියපග්ගුණ ස්වාමීන් වහන්සේත් එක්ක හරි හිතවත්, හරි ලෙන්ගතුයි. මේ මෝලියපග්ගුණ ස්වාමීන් වහන්සේ මේ මෙහිණින් වහන්සේලාත් එක්ක කල් වේලා ඉක්මවා කතා කර කර ඉන්නවා. මෙහිණින් වහන්සේලාත් ඒ වගේ. මේක දැකපු ස්වාමීන් වහන්සේලා කියපනවා බුදුරජාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මේ මෝලියපග්ගුණ ස්වාමීන් වහන්සේ මේ විදිහේ කතාවක යෙදෙනවා. එහෙම නැත්නම් මේ ධර්මයේ පිළිබඳව එහෙම නැත්නම් මේ භාවිත ධර්මයක් ගැන නෙමෙයි කතා කරන්නේ වැඩකට නැති දෙයක් ගැන කතා කරන්නේ ඒක නිසා උන්වහන්සේට අවවාද කරන්න බුදුරජාණන් වහන්සේ කියනවා මාගේ අනුශාසනාවෙන් මං කිව්වා කියලා උන්වහන්සේ කැඳවන්න කියනවා. ඊට පස්සේ කැඳවනවා. මූලිකපග්ගුණ මෙහෙම කතාවක් කියනවා ඒක ඇත්තද කියලා අහනවා බලන්නකෝ. දැන් අපිට සමහරක් වෙලට අපේ ජීවිතය තුළ පින්නතන එහෙම වැඩි හිටියෙක් කැඳවවුවොත් සමහරක් වෙලට අපි යන්නේ නැති ස්වභාවයක් තියෙනවා. හැබැයි මේ මෝලීපගුණ ස්වාමීන් වහන්සේ ඉතාමත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ගාවා දිවසලා බුදුරජාණන් වහන්සේ සමීපයට එනවා. ආවට පස්සේ අහන බුදුරජාණන් වහන්සේ මෝලීපගුණ මේ ඇත්තද මේ කියන්නේ? මේ කල් වේලා ඉක්මවා කතා කර කර ඉන්නවා කියන්නේ ඇත්තද? එහෙමයි ස්වාමීනි. බලන්නකෝ ඒක කොච්චර නිහතමානීද. අපි සමහරක් වලට එහෙම වෙන්නේ නැහැ. මේ මෝලිපග්ගුණ ස්වාමීන් වහන්සේ අර හොඳ කෙනෙක්. නමුත් අර උන්වහන්සේට යමක් තේරලා තිබුණේ අන්න ඒක බුදුරජාණන් වහන්සේ තේරුම් කළ දෙනවා මේ උපමා මගින්. මේ කකචූප උපමාව තුළින් මේ මෝලිපග්ගුණ ස්වාමින් වහන්සේටත් එදා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මණ්ඩපේ පුරා වැඩ හිටියේ ගිහි පිරිස, පැවිදි පිරිස සහ මේ අපි. අද මේ ධර්මය අහන ධර්මයේ දේශනා කරන අපිත් ඒකට අඩංගුයි, අන්තර්ගතයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේට ආවාද කීපයක් කියනවා. ඒ අතර පින්නතුනි මේ උපමා කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ කියනවා සතරමන් හන්දියේක හොඳ ශක්ති සම්පන්න අස්වැන්නේදු අස්ව කරත්තයක් යක් තියලා තිනවා. වැඩ කැමති පුරුෂයෙක් ගිහිල්ලා වම් අතින් තෝන්ලනුවගෙන දකුණු අතින් කෙවිතක් කරන් මේ අස්ව කරත්තේ මේ හතරමන් හන්දියෙන් Tamanට ඕන පරිදි එහෙට මෙහෙවනවා මෙහාට මෙහෙවනවා වගේ නුවණැති පුජ්‍යලයා වැඩ කැමති පුජ්‍යලයා තමන්ගේ මනස ඒ විදිහට Tamanට ඕන විදිහට හසුරවනවා කියලා. දැන් ඔබ හිතලා බලන්න ඔබේ මනස ඔබට ඕන විදිහට හසුරවන්නේ සමහරක් වෙලාවට. එහෙම නැහැ. අපේ මනස සමහරකට අපිට ඕන විදිහට නෙමෙයි හසුරවන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ ඊටාමත් ඉවසීමෙන්. ඉවසන්න කියලා කියන්නේ. ඉවසීමෙන් තමන්ට ඕනි විදිහට මේ මනස සකස් කරගන්න කියන ඉල්ලීම තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියන සල්වණයක් තියෙනවා. මේ සල්වණේ උපමා කරන්නේ අපේ මනසට. අපේ මනසත් හරිය වියවුල්නේ. වණයක් වගේ නේද? මේ වැල් වලින් ඒ වගේම වනගහණයෙන් ඒ වගේම නොයෙකුත් දේවල් වලින් දූෂිත වෙලා තියෙන වනයක් වගේ නොයෙකුත් පැලෑටි වලින් මේ වෙලා එහෙම වෙච්ච මනසක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා වැඩ කැමති පුජ්‍යලේ පුරුෂයෙක් මේ සල්වණියට ගිහිල්ලා පරණ සල්ගස් කපලා ඉවත් කරනවා. ඒ වගේම කැලෑව සුද්ධ කරලා ඉවත් කරනවා. ඉවත් කරලා හොඳ ශාස්ත්‍රීයකව වැඩිච්ච හොඳ සල්ගස් ඉතුරු වෙන අනිත් ඒවා සියල්ලක්ම පිරිසිදු කරලා දානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මොකද්ද කියනොත් අපේ හිත තුල තියෙන අපිට වැඩකට නැති අපිව විනාශ කරන ඒ වගේම සංසාරය තුල අපිව දුකටපත් කරන කෙලෙස් තියෙනවා. මේ කෙලෙස් තමයි පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේගේ සුද්ධ කළ ඉවත් කරන්න කියලා. එහෙනම් නුවණැති වැඩ කැමති පුජ්‍යලා මේ කෙලෙස් ටික සෝදලා ඉවත් කරන්නට ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් කියනවා. යම් පුජ්‍යලයක් ඉන්නවා. මේ ඉවසීම ගැන කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ. පුජ්‍යලෙක් ඉන්නවා කූඩයක් අරන් එනවා අරන් ඇවිල්ලා මේ මහා පොළොව නොපොළව කරනවා කියලා හිතාගෙන මහා පොළොවට හයියෙන් කොටනවා පස් කූඩට පුරවලා එහෙට විසි කරනවා මෙහෙට විසි කරනවා බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මේ මේ පුජ්‍යලයන් මේ පොළොව නොපොළව කරන්න පුළුවන්ද කියලා දැන් මේ පුජ්‍යලයා මේ උදැල්ලක් කෝඩයක් අරන් ඉන්නේ මම මේ පොළොව නොපොළව කරනවා කියලා අහනවා එහෙම කරන්න පුළුවන්ද කියලා අනේ භාග්‍යවතුන් වහන්සේ එහෙම කරන්න බෑ මේ මහ පොළොව කියලා කියන්නේ මහ විශාල එකක් පොළොවට ඒක දැනෙන්නේවත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අන්න ඒ වගේ මේ මහ පොළොව වගේ ඉන්න කියලා කියනවා. සැලෙන්න එපා කිසි දෙයකින් වැටෙන්න එපා, ਸੰతాපෙන්න එපා, හිත දූෂණය කරගන්න එපා කියලා. ඒ වගේම තවත් උපමාවක් බුදුරජාණන් වහන්සේ කියනවා යම් කෙනෙක් පාට කීපයක් අරන් ඇවිල්ලා මිහිස් අවකාශයේහි චිත්‍ර අඳිනවා කියලා උත්සාහවත් වෙනවලු. චිත්‍ර අඳින්න හදනවලු. භාග්‍යතුන් වහන්සේ අහනවා මහණනි මේ පුජ්‍යලයට මේ හිස් අවකාශය තුල චිත්‍ර අඳින්න පුළුවන් වේද කියලා අහනවා. අර පුජ්‍යල ඇවිල්ලා පාට විසිරවනවා තින්ත බාල්දි වලින් මේ හිස් අවකාශයට හලනවා එහිනෝ චිත්ත අඳින්න පුළුවන් දෙ කියලා අහනවා. බෑ භාග්‍යතුන් හස් කියනවා. අන්න ඒ වගේ හිස් අවකාශයේ වගේ ඉවසීමේ එහෙම නැත්නම් කිසිම වෙනසකට භාජනය වෙන්නේ නැතුව කිසිම දෙයක් හදාපවත්ව ගන්න නැතුව, ඒ කියන්නේ වැඩකට නැති දේවල්, අපි හිත දූෂණය කරන දේවල් හදාපවත්ව ගන්න නැතුව මනස ආරක්ෂා කරගන්න කියලා කියනවා. තවත් උපමාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ කියන යම් පුජ්‍යලයක් කියනවා ගිනි මේ පන්දමක් අරගෙන ඔළුවත්තක් අරගෙන ඇවිල්ලා කියනවා ගංගානන් නදිය මං උණු කරනවා කියලා හිතාගෙන මේ ගංගානන් නදියට ඔළුවත්ත දානවා. ඔබ දන්නවනේ ඉන්දියාවේ තියෙන ගංගානන් නදිය කියලා කිලෝමීටර් ගාණක් පළලයි. ඔළුවත්තකින් පුළුවන් මේක උණු කරන්න. බෑ. අන්න බුදුරජාණන් වහන්සේ කියන ඒ වගේ කිසිම දෙයකින් තමන්ගේ හිත විපරීත භාවයට පත් වෙන්න දෙන්නේ නැතුව. එහෙම නැත්නම් අපේ හිතේ द्वේෂය, තරහව, වෛරය ඇති වෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න කියලා. එහෙම නැත්නම් කිලුටු වලින් තමන්ගේ හිත කිලුටු කරගන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න කියනවා. නොසැලී ඉන්න කියනවා. ඊට පස්සේ තමයි අවසානට මේ බුදුරජාණන් වහන්සේ සකජුප උපමාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා ශක්තිවන්ත පුරුෂෝ ලී දඬු දෙපැත් යොදපු කියතකින් අපේ ඉන්ද්‍රියන් කැපුවත් අපේ ඉන්ද්‍රියන් කැපුවත් නොයවසන්න කියලා කියනවා. යම් කෙනෙක් නොවිස් නොයවසා ඉන්නවා නම් එයා මගේ බුද්ධ ආඥාව එහෙම නැත්නම් මගේ අනුශාසනාව පිළිපදින්නෙක් නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. හිතලා බලන්නකෝ පින්නතුනි. අපේ ඇඟේ ඉන්ද්‍රියන් කපද්දිත් අපිට ඉවසන්න කියන ඉනි උපමාව. මම කියවන ඔබට බුදුරජාන් වහන්සේගේ උපමා එසේ මෙසේ නෙවෙයි. ඔබ හිතලා බලන්න එක කෙනෙක් අපිව කැපුවොත් උපරිම මරණයට පත් කරන්න පුළුවන්. අපි හිතමු කන කපද්දිත් ඉවසන් ඉන්නවා. අත කපද්දිත් ඉවසන් ඉන්නවා. ඔබ දන්නවනේ ඔබේ අතපය කැපිච්ච වෙලාවල් තියෙනවා. සමහරක් අය වත් සිඳිලා තියෙනවා. සිඳෙන්න කලින් හිතනවා මේක මහ ලොකු වේදනාවක් කියලා. නමුත් සිඳුනට පස්සේ සමහරක් වලට පස්සේ කාලයක් යද්දී ඒක දැනෙන්නේ. සමහරක් වෙලාවට අපේ ඇඟ කැපුවොත් උපරිමයෙන් වෙන්න තියෙන එකම එකද අපි මරණයටපත් වෙනවා. හැබැයි පින්නතුනි අපේ හිත තුළ යම් ක්ලේශයක්, තරහවක්, වෛරයක් ගොඩනැගුණොත් සමහරක් වෙලාවට ආත්ම 10000 ගාණක්, ලක්ෂ ගාණක් අපිට සංසාරේ දුක් විඳින්න ඇවිදින්න වෙනවා. එහෙම කතා ශාසනය තුළ ධර්මයේ තුළ ඕනතරම් අඩංගු වෙනවා. විස්තර වෙලා තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ තමන්ගේ ඉන්ද්‍රියන් සිඳුවත්, කැපුවත් මේ කකචූපම උපමාව සිහි කරන්න කියනවා බුදුරජාණන් වහන්සේ නිතරම. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ නැති කලත් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙම කියන්නේ කා කෙරෙහි අනුකම්පාවෙන්ද? අප කෙරෙහිම අනුකම්පාවෙන්. ඊයයි බුදුරජාණන් වහන්සේ පින්නත නැවත ඉපදෙන කෙනෙන්නේ උන්වහන්සේ බුද්ධ. අපි සංසාරේ දුක් විඳී කියන බයට අපි කෙරෙහි මහා ලොකු කරුණාවකින් බුදුරජාණන් වහන්සේක දේශනා කරේ. එහෙනම් පින්නතුනි අපි දැඩිව හිත තුල ඇති කරගන්නට ඕනි. අපිත් ඒ විදිහට ඉවසමු. ඉවසීම කියන එක පින්නතුනි පුරුදු කරන්න ඕන එක. අපේ හාමුදුරුවෝ පතක් කරා ඉවසීම කියන එක අපි වැඩි යුතු එකක්. ඒක ඉබේ ඇති වෙන එකක් නෙමෙයි. ඒක ඉවසන ඉවසිය යුතු තැන ඉවසීමෙන්ම පුරුදු කළ යුතු එකක්. ඒ නිසා මේ කපචූප උපමාව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරන තමන්ගේ ජීවිතය උත්සාහවත් කරගන්න කියන අවවාදය මම මේ අවස්ථාවේ සිද්ධ කරනවා. මම හිතන්නේ එකතු කරගන්න දේවල් බොහෝමයක් නේද? මම කරන්නේ හිමින් සැරේ මොකද කරන්නේ? ඒ වටින වටින තැන් ටික අපි අතන්ට නැවත නැවත ඉස්මතු කරලා දෙන එක අපි අවධානය නොකරපු පැති අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ ධර්මය අවබෝධ කරගන්නකොට අපිට අපේ අවධානයට යොමු නොවුන පැති සමහර කරුණු අපිව පොඩි ගැස්සීමකටපත් කරලා නේද අලුත් කරුණු එකතු වෙනකොට ඒක හරි තදින් හිතට දැනෙනවා. ඉතින් මම අහගෙන ඉන්නකොට මට දැනෙන ටික තමයි මම මේ නැවත ඉස්මතු කරන්න අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන හින්දා මෙන්න මේ කාරණාව බලන්න උන්වහන්සේගේ අදහස උන්වහන්සේ කියපු කාරණාව ඉස්මතු කරලා පෙන්නපු ධර්මයේ තියෙන කාරණාව අපිට නොපෙනෙච්ච තැන කනක් කැපුවොත් අතක් කැපුවොත් නේද වේදනාවක් තියෙනවා ඕන්න මාසයක් තියි දෙකක් තියි ඒක අඩු වෙලා යනවා නැති වෙලා යනවා කාලෙකදී ඉවර වෙනවා හරි එතකොට අපේ මුළු අතපය හතර කපලා දැම්මත් එහෙමයි ඒක හොඳ වෙනවා එක්ක මැරි වැඩි මුණු මැරි මැරනකොටත් ඉතින් වේදනාව ඉවරයි ඒක ඉවරයි නමුත් ඒත් එක්ක අපේ හිත දූෂණය කරගත්තොත් අපි වෛරයක් ඇති කරගත්තොත් ඒ වෛරය නිසාවෙන් අපිට ඊට වැඩිය ලොකු කාලයක් දුක් විඳින්න වෙනවා. ඒකයි මේ කකවචූපම උපමා වගේ උපමාවල් ඊළඟට ඒත් එක්කම අර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන උපමාවල් වල තියෙන රසය නේද? තන හුලක් ගෙනල්ලා ඒකෙන් ගංගානන් නදිය පුළුවන්ද මේ නිවන්න නේද? ඒ වගේ දේවල් ඒ වගේ මමත් මහ පොලොවක් වගේ වෙනවා. මමත් ගඟක් වගේ වෙනවා. වෙන කාටවත් අනිත් එක එතෙන්දි කියවෙච්ච වටිනම කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේවා අපිට දේශනා කරේ මේ මාව ඉවසෝලා තියලා අර වැරදි කරන මිනිසුන්ට මේ සහනයක් ලබා දෙන්න මං ඉවසන්න ඕන කියන එකට වැඩිය නේද වැරදි කරන මනුස්සයා ගැන එතන ඒ පැත්තට වැඩිය මම මහා විනාශයකටපත් වෙයි කියන මම මහා විනාශයකටපත් වෙයි කියලා මට තමයි අපිට අපිට අනුකම්පාව සඳහා මගේම යහපත සඳහා ඉවසන්න ඕන කියන එක තමයි පළවෙනි කාරණාව. විශේෂයෙන්ම මම ආරාධනා කරනවා මේ කාරණාව මතක තියාගන්න කියලා. අපි හිතන්නේ අපේ අතපය තුවාල වෙන එක මහ ලොකු දෙයක් කියලා. නේද? අපි හැම වෙලෙම සංසන්දනය කරන්නේ හිතේ ඇතිවන හැඟීමට වැඩිය මේ කයේ ඇතිවන වේදනාවල් ලොකුවට අරගෙන එතකොට මේ මේ තෙන්දි ඉවසිය යුතු කාරණාවක් තියෙනවා. නමුත් ඉතින් මේ බොහොම වටිනා සාකච්ඡාවට අපිට තව තියෙන විනාඩි 5ක විතර පොඩි කාලයක් මම ඒ කාලෙත් ඇත්තටම මේ අතපය හතර කපනකොට ඉවසිය යුතු ආකාරය පිළිබඳව හෝ ඒ වගේම වෙනත් ඔබ වහන්සේට දිය යුතු පණිවිඩය මොකක් හෝ පණිවිඩයක් තියෙනවද ඉවසීම පිළිබඳව තව අපේ ශ්‍රාවකයන්ට දිය යුතුමයි කියලා හිතන මේ තුරලා තියෙන විනාඩි 5ක කාලය ඒ වටින පණිවිඩය සඳහා භාවිත කරන විදිහට අපි ආරාධනා කරන්නේ නේද? තරම් පින්නතුනේ අපි නිතර නිතර පින්නතුන්ට මතක් කරා මේ ඉවසීම කියන එකෙන් වැඩේ සිද්ධ වෙන්නේ අපිට. නේද? අපිට තමයි වැඩදායක. සමහරක් වෙලාවට පින්නතුනේ අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාව සමහරක් වෙලාවට අපි පිරීක්ෂණව මදි කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ධර්මය අපි පිරීක්ෂණව නම් එහෙම නැත්නම් උන්වහන්සේගේ දේශනාව අපි හදාරනවා නම් බලන අඩුම අපේ මේ කල්යාණ මිත්‍රාණන් වහන්සේලා වන ස්වාමින් වහන්සේලා දේශනා කරන දේශනා නුවණින් මෙනෙහි කරමින් ශ්‍රවණය කරනවා ඔබට පුළුවන් මේ පිළිබඳව හොඳ උදාහරණ ඔබ අහලා ඇති ජීවිතය තුළ දැකලා තියෙනවා. පින්නතුනි මේ හැම දෙයකින්ම සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව ඔබට මතක් කරා. මම ලස්සන කතාවක් අවසානට කියන්නම්. මේ සුණාපරන්ත පුන්න කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා. හරි තරුණ කෙනෙක්. පුංචි හාමුදුරුව කෙනෙක්. මේ ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරන් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා බලන්නකෝ. දැන් සමහරකට අපි පැවිදි වුණාම අපි ස්වාමීන් වහන්සේලාට තියෙන්නේ. දැන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා සමහරකට ලොකු වයසක් වෙන ස්වාමීන් වහන්සේලා ඉන්න. උන්වහන්සේ යටතේ තාම හැදෙන්නේ වැඩෙන්නේ. ඒ වගේම සමහරක් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා. සමහර බුදුරජාණන් වහන්සේගේ ළඟටම වෙලා හැදුනා. සමහර තරුණ ස්වාමීන් වහන්සේලා හිටියා, පුංචි ස්වාමීන් වහන්සේලා හිටියා. හරි ශක්ති සම්පන්නයි, වීරය සම්පන්නයි. මේ සුණාපරන්ත පුණ්‍ය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරන් අවසර ඉල්ලනවා. මට තනියෙන් භාවනා කරන්න අවසර දෙන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පුන්න ඔබ කොහෙද යන්නේ? භාවනා කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සුණාපරන්තයට යනවා. දැන් අපි නම් ওই වගේ ගමනක් යන්න තෝරගන්නේ කොහෙද? හොඳම තැනක්නේ, විවේකීවම තැනක්නේ, පහසෙන් ඉන්න පුළුවන් තැනක්නේ තෝරගන්නේ. දැන් සුණාපරන්ත පුන්නහාමුදුරුවෝ දන්නවා මේ මේ සුණාපරන්තේ ඉන්න මිනිස්සු ඡණ්ඩයි පරුසයි කියලා දන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා අපෝ පුන්න යන්න එපා හෙට. මේ සුණාපරන්ත වෙසෙව හරි ඡණ්ඩයි රෞද්‍රයි පරුසයි කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන බැරි වෙලාවත් මේ ඇත්තෝ ඔබ වහන්සේට බැන්නොත් එහෙම නැත්නම් දොස් පරොස් නැගුවොත් එහෙම මොකද කරන්නේ කියලා අහනවා. කමක් නැහැ බුදුරජාණන් වහන්සේ මං ඉවසනවා. ඒ ඇත්තෝ මට බැන්නට මට ගල් වලින් ගහන්නේ කැට කැබලිටි වලින් මට පහර දෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා නෑ නෑ සුණාපරන්තිය කියලා කියන හරි ඡණ්ඩපරුස පිරිසක්. ඒ ඇත්තෝ ගහන්නත් පුළුවන්. කමක් නැහැ බුදුරජාණන් වහන්සේ ඒ අය කැට කැබලිටි වලින් මට ගැහුවත් පොළොමුගුරුවරා මට පහර දෙන්නේ නැහැ කියනවා. කමක් එහෙම කියන්න එපා කියනවා. ඔබට පොළොමුගුරවරමුත් පහර දෙයි කියලා කියනවා. කමක් නැහැ භාග්‍යවතුන් වහන්සේ මේ පොළොවරම මට පහර දුන්නත් තියුණු අවියාදුලින් මට පහර දෙන්නේ නැහැ කියලා කියනවා. නෑ තියුණු අවියාදුලිමුත් පහර දෙනවා. ඒ ඇත්තෝ. කමක් නැහැ බුදුරජාණන් වහන්සේ තියුණු අවියාදුලින් මට පහර දුන්නත් මාව මරන්නේ නෑ කියලා කියනවා. නෑ ඔබව ඝාතනය කරන්නත් පුළුවන් කියලා කියනවා. ඊළඟට බුද්ධනේ සනාපරන්ත පුන්නහම්දුර කියලා කියනවා බුදුරජාණන් වහන්සේ ජීවිතයත් කයත් පිළිබඳව කලකිරි. මරණය හොයන ශ්‍රාවකයන් අතර මට ඒක ඉබේම ලැබුණා වෙනවා. කියලා මේ පුණහාඳුර බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුරජාණන් වහන්සේ තුන් වරක් හයියෙන් සාදුනාද පවත්වනවා. දැන් මේ තරුණ කෙනෙක්නේ අපේ මේ පුංචි දුවල පුතාලා ඉන්නෝ. ඉවසීම කියන එක ප්‍රගුණ කරගන්න මේක හොඳ කතාවක්. තරුණ හාමුදුරුවෝ කෙනෙක් පුංචි හාමුදුරුවෝ කෙනෙක් දැන් බලන්න පින්නතුනි තමන්ට ගැහුවත් දැන්නත් නැරුවත් ඉවසනවා කියලා කියනවනේ. එහෙනම් ඒක තමන්ගේ ජීවිතය තුළත් වඩා ගන්නට ඕනේ. ඇයි මේ ශාසනය තුළ මේ ධර්මයේ තුළ මේ කතා මේ දේශන අන්තර්ගත වෙලා තියෙන්නේ? අපිට ශ්‍රාවකින් වශයෙන් අපේ ජීවිතය ගොඩනගා ගන්න පින්නතුනි. ඒ වගේම අපේ සරියුත් හාමුදුරන් වහන්සේ පිළිබඳව ලස්සන කතාවක් තියෙනවා මම හිතන්නේ කාල වේලාව නැති බවක් තමයි පෙනියන්නේ. කාල වේලාවක් තිබුණොත් ඒ පිළිබඳව සඳහන් කරන්න. ඉතින් මේ අපි සුණාතරන්ත පුන්නහාමුදුරුව කියලා කියන්නේ හොඳට ඉවසපු කෙනෙක්. මේ ඇත්තොත් පින්නතුනි ජීවිතය තුළ ඉවසන්න. වර්තමාන සමාජයේ මේ වන විට මේ කාල පරිච්ඡේදය කියලා කියන්නේ අපි ඉවසිය යුතුමයි පින්නතුනි. මොකද අපි නිින්දෙන් අවදි වෙච්ච මොහොතේ පටන් රූප වාහනිය තුලින් ගුවන් විදුලිය තුලින් සමහරක් වෙලාවට ඔබ දාන්නේ බෞද්ධ මාධ්‍යජාලය නොවෙන්න පුළුවන්. බෞද්ධ FM එක නොවෙන්න පුළුවන්. හැබැයි ඔබ දාන අනිත්‍යුත් රූපවාහිනී channel වලින් එහෙම නැත්නම් අනිකුත් දේවල් තුනේ සමහරකල ඔබේ හිත දූෂණය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාරට බැස්සට පස්සේ අපේ මිනිසුන්ගේ අවිවේකී භාවය. එහෙම නැත්නම් පීඩාකාරී මානසිකත්වයෙන් උන් සමාජයේ හැසිරෙද්දී උන්ගෙන් වෙන්නේ මොනවද කියලා උන් දන්නේ නැහැ සමහරක් වෙලාවට. ඒක නිසා අපිට ඉවසන්න සිද්ධ වෙනවා. මම ලස්සන කතාවකින් මේ කතාව ඉවර කරන්නම්. ඉතින් මෑතක ලස්සන සිද්ධියක් වුණා. මං වාහනේ වඩිද්දී එක්තරා මැදිවියේ ඉන්න කෙනෙක් තරුණ පිරිසක් පසු කරගෙන බයික් එකකින් ඉස්සරහට ගියා බයිසිකලයකින්. මේ තරුණ පිරිස මේ පුජ්‍යලයා මේ අය පහු කරගෙන ගියා කියලා මේ මිනිස්සයා ඉස්සරහට ගිහිල්ලා මේ මිනිස්සයාගේ බයික් එක හරස් කරලා නතර කරලා මේ මැදිවියේ මිනිස්සයාට ගහනවා. අපි ඒක දැක්ක ඇස්වලින්. ඇයි මේ තමන් පසු කරගෙන ගියා කියලා. එහෙමනම් මේ බලන්න අපි අපේ ජීවිතය තුළ අපි සනසගන්න හදාගෙන තියෙන තර්ක. ඒක නිසා පින්නතුනේ අපි ඉවසීම ප්‍රඥාගෝචරව නිකං ඉවසලා වැඩන්නේ ප්‍රඥා ගෝචරෝ ධර්මානුකූලව අපි ඉවසන්න ඕනේ. නිකං ඉවසලා බෑ. ධර්මානුකූලව ඉවසුවොත් අපිට අපේ ජීවිතේ ගොඩාක් ලොකු ගමනකට ගොඩාක් ලොකු පැවැත්මකට අරන් යන්න පුළුවන් ලොකු සකස් කිරීමක් අපිට සිද්ධ කරගන්නට පුළුවන්. ඒක නිසා මේ අවවාදී මම මේ අවස්ථාව විශ්ත කරන අපේ ස්වාමීන් වහන්සේටත් යමක් මතක් කරන්න තියෙනවනේ ඒකට අවස්ථාව. හොඳයි. මම හිතන්නේ අපිට බොහෝ දේවල් ඒක රාශි කරගන්න ලැබුණා. අර සරියුත් හාමුදුරුව ගැන තියෙන උපමා ටිකක් දැනගන්න තිබුණා නම් බොහොම වටිනවා. නමුත් ඒ සඳහා අපිට ඉඩක අවකාශයක් නැහැ. කොහොම නමුත් අපි ජීවිතයට ඉවසීම කියන එක එකතු කරගන්නම ඕනේ. ඊටාම ඊටාම වටිනවා මේ කාරණාව කකචූපම උපමාවත්. ඒ වගේම මේ පුණ්‍යතරුන් වහන්සේගේ ඒ සුණාපරන්තයේදී සිද්ධ වෙන කාරණා හැම වෙලෙම බැලුවේ හොඳ පැත්තක් ගැන ලැබෙන ලාභය ගැන ලැබෙන ලාභය ගැන හිතුවොත් අපේ අපිට ඇත්තටම මේ වෙලාවේ මම මතක් කරන්නේ අපිට ජීවිතයේ මේ වෙනකොට තාමත් ඉවස ගන්න බැරුව මතක් වෙන සමහර සිද්ධිවල තරහෙන් පුපුර පුපුර ඉන්න තාමත් මතක් වෙනකොට ඇතුළ පිච්චෙන සිද්ධි වගේක් තියෙනවා. අන්න ඒ සිද්ධි අරගෙන ඒ සිද්ධිය තුළ කොතන හරි තැනක මට යහපත් දෙයක් තියෙනවද කියලා හොයන්න හොයලා ඒක මතු කරගන්න ඒක මතු කරගෙන ඒක තුලින් අර තරහ අඩු කරගන්න ප්‍රායෝගිකව උත්සාහ කරන්න මේ ගෞරවනීය ශාසනය තුළ අපිට ලැබිච්ච දායාදය අපිට ලැබිච්ච උරුමය කොච්චරද කියලා බලන්න. ඒ වගේම හැම දිනාටම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් හෙට දවසේ සජීවී සාකච්ඡාවයි සිද්ධ වෙන්නේ. ඒකට අවශ්‍ය ගැටලුවක් තියෙනවා නම් මේ වෙනකොට දැනුම් දීලා තියෙන ආකාරයට තිරේ දිස් වෙලා තියෙන ආකාරයට ඒ දුරකථන ඇමතුම් වලට WhatsApp, Viber ආදී මගින් අද රාත්‍රිය දක්වා ලැබෙන ගැටලු සියල්ලම මිශ්‍ර කරගෙනයි හෙට දවසේ සජීවී සාකච්ඡාව සිදු කරන්නේ. ඉතින් ඒ බවත් මතක් කරමින් අපිට මෙවැනි අවස්ථාවක් ලබා දුන්න විශේෂයෙන් ධර්ණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේට බොහෝ පුණ්‍යානුමෝදනා සිද්ධ වේවා උන්වහන්සේ බලාපොරොත්තු වන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු අනුග්‍රහය හේතු වේවා කියලා මතක් කරනවා ඒ වගේම අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ලෝකෙට බිහි කරපු අම්මා තාත්තට පවා නිවන් දකින්න මේ පින් හේතු වේවා ඒ වගේම උන්වහන්සේ මේ ශාසනයට බිහි කරපු මහෝපාද්‍ය ස්වාමින් වහන්සේලා ආචාර්ය ස්වාමින් වහන්සේලා ඇතුළේ ස්වාමින් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වේවා උන්වහන්සේද බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනා කරමු